භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ජාලින් කන්හා ජිනං දීතං මද්දී දේවින් පතිම්බතං සජමානෝ නචින්තේ සිං බෝධියා ඒව කාරණා නමේ දෙස්සා උභෝ පුත්තා මග්දී දේවීන දෙස්සියා සම්බන්්‍යුතං පියං මයිහං තස්මා පියේ අදාසහං අචේතනායං පඨවි අවිඤ්ඤාය සුඛං දුඛං සාපිදාන බලාමයිහං සත්තක්ඛත්තුං පකම්පතාති තුම්බෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවඥ රාජෝත්තමයන් වහන්සේ ලෝතුරා බුදුබාට පැමිණ අවුරුද්දක් පිරුණු වෙසඟ පුණු 15ක් පොහෝ දවසේදී කපිලවස්තු පුරණවර නිග්‍රෝධාරාමේ පිළිගෙන ඥාති සමාගමේදී අහසේ රුවන් සක්මනක් මවා නිර්මිත බුදුරුවක් මවා යමා මහ පෙළහැර පාමින් දේශනා කොට වදාළ බුද්ධ වංශ දේශනා අනාගත වංශ දේශනා අවසානයේ චර්යා පිටක දේශනාවට ඇතුළත් වන ගාථා තුනක් මේ ප්‍රකාශ වුණේ. මහා බෝධිසත්වයන් වහන්සේගේ පරමත්ත පාරමිතා පිරිය ආත්භාව 35ක් චර්යාපිටක දේශනාවට ඇතුළත්ව පවතිනවා. එයින් දාන පරමත්ත පාරමිතාව හැඳින්වෙන බෝධිසත්ව චරිත 10ක් තියෙනවා. එයින් පළමුවෙන් අකීර්ති චර්යාව. එයින් මේ වෙසතුරු චර්යාවද එම දාන පරමත්ත පාරමිතාවට ඇතුළත්ව පවතිනවා. ඒ දවසේ සිදුවෙච්ච ප්‍රාතිහාර්යයන් අතරතේ මහා පොකුරු වැහි වැස්සා මහා පෘථිවියද කම්පා වුණා මව්පස පීපස 80 කුල දහසක් 80 කුල දහසක් ඥාතීන් දිනි දිගාමී තෙරුවන් සරණ ගියා ප්‍රාතිහාර්ය සහස්‍රයන් සිද්ධ වුණා කෝටි ලක්ෂයක් දෙවිවමුන් රහත් වුණා අසංකේයයක් බැගින් පිරිස සෝවාන් සකදාගාමි අනාගාමි යත මාර්ගඵල නිවන් ලැබුවා ඒ මේ දේශනේ ඉතා විසිතුරු දේශනාවක් මෙන්ම මහා බෝධිසත්වයන් වහන්සේගේ පාරමී සම්භාර මුදුන්පත් වූ ආත්භාවයේ බැවින් අසන්නන්ද සිහි කරන්නන්ද අසීමිත ප්‍රීති සෝමනස්යක් ගෙන දෙන දේශනාවක් මේ ගාථාගේ තුනේ කෙටි තේරුම මෙහිමයි ජාලින් කන්හා ජිනං දීතං මද්දී දේවින් පතිම්බතං චජමානෝ නචින්තේසින් බෝධියායේව කාරණා ජාලිය කුමාරයාද ක්‍රිෂ්ණජනා දියණියද පතිවෘතාති මද්රිය දේවියද දන් දීමේදී මගේ සිතේ කිසි පසුබට වීමක් නොවේ ලෝතුරා බුදුබාපතා දන් දුන් බැවිනුයි නමේදසා උබෝ පුන්තා මද්දී දේවීන දෙස්සියා සම්බන්්‍යතං පියං මයිහං තස්මා පියේ අදාසහං මාගේ දරු දෙන්න මට අප්‍රිය අමනාප නිසා දන් දුන්නා නොවේ. මද්රේ දේවිය අප්‍රසන්න නිසා දන් දුන්නා නෙවෙයි. ඒ සියලු ප්‍රිය වස්තුන්ට වඩා මට ਸਰුවක්මතාඥානයේ ප්‍රියයි මනාපයි. එසේ හේයින් ප්‍රිය වස්තු දන් දුනිමි. අචේතනායන් පඨවි අවිඤ්ඤාය සුඛං දුඛං සාපිදාන බලමයිහං සත්තක්ඛත්තුම් ප්‍රකම්පතාති හිතක් හිතක් නැති අචේතනික වූ සැපක් දුකක් නොදැනෙන මේ මහා පෘථිවියක් මගේ දාන බලයෙන් සත්වාරයක් කම්පා වීයේ කියන එක ගාථා තුනේ කෙටි තේරුමයි විශාසංක කල්පලක්ෂයකට පෙර මෞසුමියේ කරපිට තියා සද්දිනක් මහසවරයේ කියන මනෝ ප්‍රනිධානයෙන් බුදුබා ප්‍රතිම ආරම්භ කළ මහබෝසතාණන් වහන්සේ සත් අසංක කල්පලක්ෂයක් මුළුල්ලෙහි 125000ක් සරුවක්ඥන් වහන්සේ මුණ ගැහිමින් පාරමී පුරාගෙන ආවා. පුරාණ දීපංකර පාදමූලයේ පටන් නම අසංකේය කල්පලක්ෂයක්ම 387000ක් සරුවක්ඥන් වහන්සේ සම්මුඛ වෙමින් වාක් ප්‍රනිධානයේ පුරාගෙන ආවා. දීපංකර පාදමූලයේදී සුමේද තාපසව අෂ්ටධර්ම සමවදානයෙන් යුතුව ලෝතුරා බුදුබව පතාගෙන ජීවිත පරිත්‍යාගයෙන් මඩමැත්තේ දිගාවී සිටි වෙලාවේ දීපංකර සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නීතූර්ණ ලැබුණා. එදා පටන් සාරා සංකේය කල්පලක්ෂයේ තුල පහළ වූ සූවිසි බුද්ධ ශාසනයෙහිදී සූවිසිරුණ පතු ලබාගෙන අන්තිමට දේශපුරු වද්භව ලබන්ට පෙර තවතිසා භවනයේ සක්‍ර භවනයේ වැඩ සිටියා. ඒ අතරතේ කල්ප සාරාසංකේය කල්පලක්ෂයක්ම නම කියවුණු මහා මායා දේවීන් වහන්සේ මේක මහා කල්ප 91කට පෙර විපස්සී බුද්ධ ශාසන කාලයේදී කරගත් විශේෂ ප්‍රාර්ථනාවක් අනුව සද්දේ රජතුමාණන්ගේ අග්‍ර මහේසිකාත්වයෙන් ඉඳලා ආයුෂ ගෙවී චුත වෙන්න සෝදානම් වෙන වෙලාවේ සද්දේ රජතුමාගෙන් වරම් 10ක් ලබාගෙන මොනුලව සාගල පුරණුව රූපන්න කුසතී දේවී නමින් ප්‍රසිද්ධ වුණා එතුමියගේ ප්‍රාර්ථනා පරිද්දෙන් ජේතුත්තර නගරයේ කියන ජයපුරා පුරයේ සංවේකේන සඳනා රජුරුවන්ගේ අග්‍ර මහේසිකා වුණා. ඒ අතර තෙතුමියගේ වරමක් තමයි නැතේ නොකියා දන් දෙන පුත්‍රවණක් ලැබේවා කියන පැතුම සද්දේව රජතුමාගේ සක්‍රභාණී සිටියේ මහබෝසතාණන් වහන්සේට සද්දේව රජ ආරාධනා කළ ආයු කෙලවර චුතෙන්ද සෝදානම් වූ වෙලාවේ දේපුත්තර නගරයේ සඳ මහරජුරුවන්ගේ පුත්‍රවණක් කුසතී දේවීන් වහන්සේ කුස පිළිසඳ ගන්නා ලෙස එවාගෙම තවත් 60000ක් දිව්‍ය පුත්‍රයෝද එදවස්සිදීම ඒ මහා බෝසතාණන් වහන්සේ වෙලාවටම චුත වී මනුලොව ජයතුරා පුරයේ සුදුසු තැන්වල උත්පත්ති ලැබුවා මහා බෝසතාණන් වහන්සේද සතෝ සම්පජානකාරීව නන්දනවන උයනින් චුත වී මෞකස පිළිසඳ ගත්තා එදා පටන් දසමාසයක් මුළුල්ලේ මෞතුමියට උනක් ප්‍රතිශ්‍යාවක් ඉසවරදයක් තරම්වත් අසනීපය නොවි බොහෝ නිරෝගී සුවයෙන් ගත කළා. එපමණක් නෙමේ උදේට දහසක් තරම්, හවසට දහසක් තරම් තුටුපනුරු ඒ දිවසට ගලාගෙන ආවා. දරුවා ප්‍රතිසන්දගත දාසේ පටන් මෞතුමියට හිතක් පහළ වුණා. දන් වැටක් පවත්වන්න නිසා දිනපතා ලක්ෂයක් ධනය වැය කරමින් මහා දන් වැටක් දුගී මඟියේ අසරණ අනාථ ආදීන් වෙත පිරිනමන්න පටන් ගත්තා. මහබෝසත් කුමාරයන් වහන්සේ උපදින්න සුදුසු දවසේ වෙනකොට මෞතුමියට හිතක් පහළ වුණා වීති සංචාරය කරන නගරයේ රජතුමාගයන්ින් මුළු මහත් ජයතුරා පුරයේ දිව්‍ය පුරයක් වාගේ සරසලා සුදු සිරිකාවක නැංගූ මේ දේවීන් වහන්සේ සුදු වැඳුම් අඳගත් සුදෝ සුදු වතින් සැරසීගත් විශාල පිරිසක් එක්ක වීති සංචාරය කරවන්න යොමු කළා ඒ අතරත වෙළඳ වීථියේ පැමිණි අවස්ථාවේ කර්මජ වාතයේ සැලුණා. ඒ බව දුටු ඇමතිවරු කඩතුරා ඇද ඇව මෙත් මේ කඩතුරාවක්ෙන් ආවරණය කොට දේවින් වහන්සේ ආරක්ෂා කළා. පරාංකරකින් දෙයක්ක් මෙන් ධර්මාසනයකින් බහින ධර්ම කතිකයෙක් මෙන් මාතුමේටත් දරුවාටත් කිසිදු අපහසුතාවක් නොවනසේ මහා පින් ඇති පුත්‍රයන් උපන්න. දානංග මිරිරුවණක් මෙන් පිරිසිදුව උපන්න උපන්න මොහොතේම මෞතුමියට කතා කළා බෝසතාණන් වහන්සේගේ බෝධිසත්ව චරිත අතරත උපන් මොහොතේ කතා කළ වාර තුනයි සඳහන් වන්නේ එකක් තමයි මහෞෂධ කුමාරයා උපන් දින කතා කළා දෙවන්නේ මේ වෙසතුරු කුමාරයා උපන් දින කතා කළා තුන්වැන්න සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් දින කතා කළා එතරම් නැනනවන දිනු ආත්භාවයක් මෞතුමිය අමතා හරියට මණික් දෙකක් වැනි ලස්සන නෙද්ද කෑරලා මෞතුමියගේ මුහුණ බලා ඇසුවා අම්මේ දන් දෙන්න යමක් තියනවාද කියලා මෙතුමියගේ පැතුමත් වූයේ සිතුව පැතෝ සම්පත් දන් දෙන පුත්‍රෝණක් ලැබේවා කියන පැතුම මෙතුමියගේ සිතට මහත් අස්වසිල්ලක් ලැබුණා මේ මිහිරි හඬෙන් ඇහෙනකොට ත්‍රිදී කාස දෙකක් අතුල්ලන්න වගේ ලස්සන මිහිරි හඬින් කතා කළ මේ දරුවාගේ අතට දහසක් බැඳි පසුම්බියක් ලං කර දුන්න මෙන්න දරුව දන් දෙන්න වස්තුව තින තැනක උපන්නයි උපන්නේ කියලා මේ දරුවා ගත්ත අතින්ම ළඟ හිටිය මව් කෙනෙකුට මේක දන් දුන්නා මේ වාගේ පුදුම ආශ්චර්ය ජීවිතයක් උපතින්ම මේ කුමාරයන් වහන්සේට පිහිටියා මහත් පෙරහැරින් රජ නිවසේට වැඩම කරවාගෙන ආවා එදවස්ම උපන්නා වූ 60000ක් දරුවෝ ඒ රජ නිවසේට ගෙන්නාගෙන මේ කුමාරයාගේ පිරිවර හැටියට රජ නිවසේම පෝෂණය කරනු ලැබුණා අනාගතයේදී රජ බවට පත් වෙන අවස්ථාවේ මේ 60000ක් පිරිස තමයි ඇමති මඬුල්ල බවට සහායක බවට බෝසතාණන් වහන්සේට සහභාගී වුණේ. මේ දරුවා ඉදදී මාස අවුරුදු දෙකක් තරම් කාලය තුල නාවාරයක්ම ලක්ෂේ ලක්ෂය බැගින් වටනා පළඳනා කිරිමව්වරුන්ට දන් දුන්නා. මේ දරුවා වයස 8ේදී තමන් සතපෙන අස්නේ බන්ධකාරයන් කිය බැඳගෙන ආධ්‍යාත්මික දාන අදිෂ්ඨානයක් ඇති කළා. කැමති කෙනෙක් net ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදුබාපතා net දන් දෙමි. කැමති කෙනෙක් මස් ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදුබාපතා මස් දන් දෙමි. කැමති කෙනෙක් ලේ ඉල්ලගෙන පැමිණෙත්වා බුදුබාපතා ලේ දන් දෙමි. කැමති කෙනෙක් ඉස ඉල්ලගෙන පැමිණෙත්වා බුදුබාපතා ඉස දන් දෙමි. කැමති කෙනෙක් හෘද වස්තු ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදුබාපතා හදවත උපුටා දන් දෙමි. සමත කෙනෙක් ජීවිතයෙන් ළඟන පැමිණෙත්වා රාජකුමාර බව ප්‍රතික්ෂේප කොට ආත්මාවේ පිරිනමමි මේක සියවර දහස්වර දස දහස්වර ආවර්ජන කරන්න කරන්න මේ 240000ක් ඝනකම ඇති අචේතනික මහ පොළොව කම්පා වෙන්න ගත්තා ස්වාමීනි ඔබ වහන්සේ මේසා දීර්ඝ කාලයක් පිරූ පාරමී ඇති බැවින් මේ අදිෂ්ඨානය මෙසේම කරන්නට ඔබ වහන්සේට ශක්තිය තියෙනවා කියා සාක්ෂි කියන්න වාගේ මහා පෘථිවිය කම්පා වුණා මේ තමයි පළවෙනි පෘථිවි කම්පා කළ ආධ්‍යාත්මික දානය. වෙස්සවීතේ උපාන නිසා මෞපියන්ගේ පෙළපතේ නමක් නොව වෙස්ස අන්තර වෙස්සාන්තර කියා මෞපියෝ නම් ලැබුවා. මේ දරුවා පෙරපස සඳක් මෙන් වැඩි දියුණු වුණ දිනපතා පුදුමාකාර සෞභාග්‍ය සම්පත්තියක් මේ දරුවා වෙත යොමු වුණා. උපන්න දවසේම හිමවත් ප්‍රදේශයේ උපෝසත කුලයේ හස්ති රාජිනියක් ඇත්පතෙක් මේ දරුවාගේ උපන් දවසේම අත්හැලේදී නැවැත්තුවා සුදෝසුදු කුළුන් ගඩක් වගේ ලස්සන ඉසුරුලක් ඇති මේ පැටියාට නන් තබුවා පණ්ඩර ඇතා කියලා මෙන්න මේ විදිහේ මහා පින් ඇති පුණ්‍ය ජීවිතයක් ලබාගත් බෝසතුන් වහන්සේ වාස 16 වෙනකොට සකල ඓශ්වර්යයෙන් පිරිපුන් වාසනාවන්ත පුණ්‍ය දේහයක් ඇති කෙනෙක් බවටපත් වුණා නුවණින්ද යස ඓශ්වර්යෙන්ද සත සම්පතින්ද පිරි ඉතිරිය ගිය මේ සුබ මොහොතේදී සුබ නැකතින් ඔටුනු පැලඳ වීමේ හා විවාහ මංගල්‍ය කටයුතු යෙදුණා සාරාසංකේ කල්පලක්ෂයකට පෙරම් පුරාගනාව දෙවන්නේ චේතිය රටේ මද්රිය දේවේ නමින් එක දවසෙන් ඉපදී සිටියා. එතුමියම මේ වැඩම කරවාගෙන විත් මහ බෝසතුන් වහන්සේට අභිෂේක කොට විවාහ මංගලය හා උතුම් පෙළඳවීමේ උත්සවය මැනවින් සිද්ධ වුණා. මේ මහා බෝසතාණන් වහන්සේගේ රාජ්‍යාභිෂේකයේ නිමිත්තෙන් ස්ථාන 6ක කියන්නේ සතර වාහක දහා නගරෙන් පිටතට මාලිගාව අභියසක් කියලා ස්ථාන හයක දන්සල් හයක් හදාගෙන දිනපතා 6 ලක්ෂයක් බැගින් ධනෙ වැය කරමින් මහා දන් වැටක් දිගට පැවැත්වුවා. සෑම පොය දවසකදීම බෝසතාණන් වහන්සේ මේ දන් වැට සියල්ල බලාගෙන සියාතින් දම් බෙදන් යන පිරුද්දක්ද තිබුණා. මේ අතර අවුරුදු කීපයක් ඇතුළත මහා පින් ඇති පුණ්‍යවන්ත දරු දෙන්නෙක් පහළ වුණා. පළමුවෙන් පුත්‍රෝණක් ලැබුණා. ඒ පුතුණෝ සම්දලකින් පිළිගත් නිසා ජාලේ කුමාරයා නමින් හැඳුන්වුණා. දෙවන අවුරුදු දෙකක් පමණ ගිය තැන උපන් දිහිතුරු රත්නය අඳුන් දිහි සමකින් පිළිගත් නිසා කන්නාජිනා කියලා නම් ලැබුවා. මේ දරු දෙන්නා සෙල්ලම් කරන වයස වෙනකොට තවත් විශේෂ පින්කමක් බෝසතුන් වහන්සේ අතින් සිද්ධ වුණා. ඒ තමයි සුදෝ සුදු කඳින් බබලන ආකාශචාරී වූ අකලට වැසිවස් වන සුළු වූ නියලියතා දන් දීම කලුඹරට දුර්භික්ෂයක් ඇතිවීමෙන් ඒ ප්‍රදේශවාසීන්ගේ මහත් උද්ඝෝෂණය නිසා රජදරුවන්ගේ නියමින් බ්‍රාහ්මණයෝ අට දෙනෙක් මේ ජයපුරා පුරයට ආවා බෝසතාණන් වහන්සේගෙන් මේ ඇලියත දන් ලබා ගන්න. හරියට පසළොස්වක් බොහෝ දවසක නැගෙනහිර වාහවකඩ සමීපයේ මේ අට දෙනා පෙනී ගියා. බෝසතාණන් වහන්සේ උදේ පාන්දර සරුවාභරණයෙන් සැලසී ප්‍රණීතාහාර අනුභව කොට ඇතා පිට නැගී දානශාලාවට වඩිද්දී මේ බ්‍රාහ්මණ රට දෙන උස්තනක ඉඳගෙන ජාති භවං මහරජ කියා ආශිංසන කළා. බෝසතාණන් වහන්සේ ඕන් වෙත පැමිණෙත් කඳින් බහලා ඇහුවා මොකද්ද මේ මේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ මේ පිරිස බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මතු බුදු වෙන බෝසතාණන් වහන්සේ වහන්සේට බුදුබව ලැබේවා අකලට වැහිවස් වන මේ අසා දන් ලබා ගන්නට ආවා අපේ රට දුර්භික්ෂ භයෙන් විශාල විපත්තියකට මුහුණ පා සිටිනවා නිසා මේ ඇත අපට දන් දෙනසේකුවා කියලා ආරාධනා කළා. බෝසතාණන් වහන්සේගේ සිත මහත්සේ පිනා ගිහිල්ලා මේ අත්රාජාගේ සීල ආභරණ පළඳවා ඇති බව සොයා බලා ඊට පස්සේ රන්කෙන්ඩියක් අරගෙන පිළිපාතක් ඇති මේ හොඬවල එකාතකින් අල්ලගෙන මොවුන්ගේ අතට පැන්වැඩමින් මේ අත දන් දෙන්න හිතා වර්ජනා කළා. අකලට වැහි වස්වන සුළු ආසස්ගාමී වූ මේ මහා පෘථිවියට වඩා වටිනා වූ මේ අත්‍රාජා මම අද දන් දෙනවා. මේ දාන මේ මගේ දාන පාරමිතා සම්පූර්ණ පිණිස වේවා. මේ අසා දන් දීමේ කුසලානුභව බලෙන් මට තුන් ලෝකයට පිහිට වෙන ලෝතුරා බුදු බව ලැබේවා කියන අදිෂ්ඨානෙන් සංවදා දන් දුන්නා. මේ අවස්ථාවේදී උන්වහන්සේගේ චේතනා මහිමේ තියෙන උදාරත්වය නිසා මේ මහා පෘථිවිය කම්පා වුණා. මේ දෙවිනි වරට පොළොව කම්පා කළ දෙවිනි දානයයි මේ යත්‍රාජා දන් දීලා බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ මාලිගාවට වැඩම කරවා ඒකම භාවනාවක්මින් ආවර්ජනා කරමින් හිටියා 60000ක් එමෙතෙම නුල්ලත් ඒ වෙනකොට එක්කාසු වුණා. මේ කලින් රටින් පැමිණි පිරිස අතාපිට නැගී නගර මැද්දෙන් ගමන් කරද්දී නගරවැසියෝ දැකලා මහත් කම්පණයටපත් වුණා. ඒ අතරත නගරවැසියන්ට දේවාවිෂ්ණයකින් කෝපබාට පත්වීමත් නිසා මහරජුගුවන් වෙත ඇවිල්ලා මහත් ഘോഷාවක් කළා. දේවයන් වහන්සේ වෙනත් පැතුම් දහසක් දෙන්න බැරිද? ඇයි මේ ඇතා දන් දුන්නේ? මේ වාගේ ප්‍රමාණාතික්‍රාන්තව දන් දෙන මේ විශ්වන්තර කුමාරයා තාදුරට මේ රටේ හිටියොත් කවර හරි යක්ෂයෙකුට අපව දන් දෙවි. නිසා වහාම මේ විශ්වන්තර කුමාරයා මේ රටින් ඉවත් කරවා වංකගිරියට හෙතම යවන්නයි කියලා මහත් සේ උද්ඝෝෂණය කළා. ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් මේ කර උද්ඝෝෂය දැකලා පියමහා රජුගේ මහත් කම්පණයටපත් වුණා. ඒ එක්කම ඔවුන්ට ප්‍රතිඥා දුන්නා දරුවෙනි නිහඬවන්න ඔය අත්ංගයේ කැමැත්ත පරිද්දෙන් මගේ පුත්‍ර රාජ්‍යයම වංශගිරියට හෙට දවසේ යවනවා කියලා සියල්ලන් නිහඬ කෙරෙව්වා. ඒ අතරත කත්තා කියන ඇමති කෙනෙකුට නියම කළා ගිහින් බෝසතාණන් වහන්සේට කියන්නයි හෙට දවසේ වංශගිරියට යන්න සූදානම් වෙන්න කියලා. මේ කත්තා කියන ඇමතියා ගිහිල්ලා <coughs> බෝසතාණන් වහන්සේගේ පාදයකන් ළඟන වැඳලා අඬන්න පටන් ගත්තා. අසාසිතියා කත්තාවනි නැගිටින්න මොකද්ද මේ කියන්දා පණිවිඩය මට කියන්නේ මහා පින්වතී පුත්‍රයන් වහන්සේ වහන්සේගේ පිය රජාණන් වහන්සේගේ පණිවිඩය මේ නගරවාසීව අතා දන් දුන්නට කුකිත වෙලා ඔබ වහන්සේ හෙට උදේ වංකගිරියට යවන්නයි කියලා විධානයක් කෙරුණා. බෝසතාණන් වහන්සේ දොහොත් නගා සාදුකාර දුන්න තුන් යලක් සාදු සාදු සාදු මගේ හිතේ හැටේට මේ රටේ හිතේ ප්‍රතෝෂේ දන් දෙන්න අවසර නැතිනම් වංශගිරියට ගිහිල්ලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ වඩමින් තවස් දන් පුරන් ලැබීමට මහා භාග්‍යයක්. එනිසා පියමහා රජුන්ට කියන්නේ මගේ පියාණන් වහන්සේට කියන්නේ මට හෙට දවසේ ඉඳලා අනිත් දවසේ පිටත් වෙන්න අවසර ලැබේවා නගරවැසියන්ද මා නිසා චිත්ත පීඩාවක් වේනම් මේ නගරවැසියෝ මට සමාවෙත්වා මම අනිද්දා උදේ පිටත් වෙන්න බලාපොරොත්තු වෙන බව කියන්නේ කියලා කත් ඇමතියා පිටත් කර යවුවා. අනිකමන්දුලට නියම කළ අමාත්‍යවරුනි මම හෙට දවසේ සත්පසතික මහා දානයක් දෙන්නට ඕනේ. ඇතුන් 700ක්, අශ්වයන් 700ක්, රත 700ක්, ගණුන් 700ක්, කන්‍යාවන් 700ක්, දාසයන් 700ක්, දාසීන් 700ක්, සීල වේ වස්තුන්ගෙන් 700 බැගින් හා කෑම බීම ඇඳුම් පැළඳුම් මිලමුව ආභරණ බෙහෙත් හේතාදී දේව මෙපණ කියලා නෑ හැකිතාක් එක්කාසු කරන්නේ ඒ සියල්ල මම හිතුව දේ පටන් හිට හැන්දෑනකන් දුගී මංගේ අසරණ අනාථයදීන දන් දෙන්නට ඕනේ ඒ ඇමති මනුල්ලත් ඒ හම් සම්බන්ධව සංවිධාන ඕන මද්රේ දේවීන් වහන්සේන්න මාලිගාවට ගොඩ වී දේවීන් වහන්සේට කතා කළා මද්රේ දේවීනි තමාගේ දෙමව්පියන් සතුව යම් බඳු දායාද වස්තුවක් Tamante ලැබී තිබෙත් නම් ඒ සියල්ල හෙට නිදහම් කරන්නයි කිව්වා. මද්රී දේවියෙන්ද කඳුළු වැටුණා. ස්වාමීන් මෙතෙක් කල දන් දෙන්න දන් දෙන්න කියන වචනම නිකුත් වූ වහන්සේගේ ශ්‍රී මුඛයේ මොකද මේ තන්පත් කරන් නිදහම් කරන්න කියන්නේ? දේවින් වහන්සේ නිදහම් කරනවා කියන තන්පත් කරනවා කියන්නේ දන් දීමයි. ඒ තමයි අපට නිවන දක්වා උපකාර වන්නේ. එනිසා තමා සතු දායාද වස්තුව හෙතනම් පරිත්‍යාග කරන සත්ව සතික දාණයට එකතු කරන්ද සාදු සාදු ස්වාමීනි සියල්ලම ඒ දාණය සඳහා ගනුමැනව කියලා සියල්ල ලබා ගන්න අවසර දුන්නා. ඉතින් මහා දෝසතානන් වහන්සේ එදවසේ දාන සංවිධානයේ කටයුතු විධාන කළ පහවදා උදේ පාන්දරම දුගී මංගි ආසන නාථාදීන් වෙත ඒසා විශාල දාණය දෙන්න පටන් ගත්තා. ඉර උදාහේ පටන් ඉර බැස යන තුරු අතරක් නෑරමේ දානය පිරිනැමුවා. සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් ජනතාව වෙමි මේ දාන වස්තුරගෙන පින් දෙදී යන හැටි බලාගෙන හිටියා. ඒ සියල්ලන් වහන්සේ ආවර්ජනා කළ මේ සා විශාල ජනතාවකට හිතසුව පිණිස මේ මහේසා ප්‍රදානයේ පිරිනැමීමේ කුසල බලයෙන් තුන් ලෝක පිහිට වෙන ලෝතුරා බුදුබව ලැබේවා කියලා අදිෂ්ඨාන ප්‍රාර්ථනා සබාගත්තා. එදවසේදී මහා පෘථිවිය කම්පා වුණා. මේ තමයි තුන්වෙනි පෘථිවි කම්පා කළ දාණය. එදා සන්ධ්‍යාවේදී තමන් වහන්සේගේ මව්පියන් වෙත පැමිණ පසුදින වැඩම කරවන්ට අවසර ගන්න වැඩිය. පියාණන් වහන්සේට වැඳා. පියාණන් වහන්සේ නිහඬ වුණා. පියාණන් වහන්සේගේ පාළ ඇඳලා කිව්වා පියාණන් වහන්සේ මගේ අතින් යම් සමාදොසක් වේනම් සමාවන මැනව මං හිතුව දේවංක කිරියට වඩින්න අවසරයි. මෑණියන් වහන්සේගේ පතුල්ලාල්ලා වැඳලා කිව්වා මෑණියන් වහන්සේ මම හිතූ දේ වංකගිරියට වඩිනවා පිටත් වෙනවා මගේ ප්‍රමාදසක් කියන සමාවෙන්න මෑණියෝ කිව්වා මෑණියන් වහන්සේ හඬා වැළපෙන්න ගත්තා ඒ අවස්ථාවේදී මෞතුමිය ජීවිත සනස්සලා භාග්‍ය දේවීන් වහන්සේ වෙත වැඩියා දේවීනි අතාදන් දුන්නා කියා නගරවාසියන් කුපිත වෙලා පිය මහ රජුගේ අනින් මම වංකගිරියට හේතු දේ වඩිනවා මේ දරු දෙන්න සැක බලාගෙන මේ මාලිගාවේ සැපෙන් ඉන්න. එලලාවේ මද්රිය දේවීන් වහන්සේ කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ නැතුව මේ රජ සැප විඳිනාට වඩා ඔබ වහන්සේ අනාන්තරගත වේ තව සම්පූර්ණදී උපස්ථාන කිරීමට භාරයි. ඔබ වහන්සේ නැතුව මම ජීවත් වන්නේ නැහැ. මා නැතුව දරු දෙන්න ජීවත් වන්නේ නැහැ. මේ සාවබ වහන්සේ වර්ණ ගමනේදී අපිත් එක්කම යනවා අපිත් ඔබ වහන්සේ එක්කම යනවා කියන එක අවංකවම කියා හිටියා. බෝසතාණන් වහන්සේ දවස් සමා කළ කුසල් දෙවියන් සෑත ලෝකයාට අනුමෝදන් කරවා සපනින්දෙන් සැපතේ උදේ පාන්දර අවදි වෙලා සංපාසු වෙලා අනුභව කරලා නැතත් මෞපියන්ගේ පතෝ වන්දා ඔය අතර ගමනට යානාවක් සූදානම් තිබුණු බැවින් මද්රිය දේවීන් වහන්සේ දරු දෙන්නත් එක්ක පළමුවෙන්ම යානාවක් නැගී වාඩි වුණා. බෝසතාණන් වහන්සේ මව්පියන්ද වැඳලා සමුගෙන නගරවාසයන්ගේ පින්දිදී තමා කරගත් පින ආවර්ජනා කරමින් බලවත් ප්‍රීතියෙන් සෝමනස්යෙන් යුතුව රතේර නැගුණා. රතේර නැගී ගමන් කරද්දී නගර සීමාවදී කල්පනා කළා මට දැනෙන ලද මේ රාජ්‍ය සම්භාරය අද මම පරිත්‍යාග කරනවා. මේ රාජ්‍යයේ පරිත්‍යාග කිරීමේ කුසල බලය මට අනාගතයේ බුද්ධ රාජ්‍ය ලැබෙනු පිණිස වේවා කියා වර්ජනා කළා. මහ පොළොව දෙකම්පා වුණා. මේ තමයි සතරේ නරට පොළොව කම්පා වූ මහා දාන පූජාව රාජ්‍ය පරිත්‍යාගය. උන්වහන්සේ යන යන ගමනේදී එන යන යදියන්ට දන් දෙන්න හැකි වේවා කියලා මෞතුමිය දහසක තරම් ගල්වල දාන වස්තු පුරවාගෙන ඉවල තිබුණා. නගර සීමාව ඉක්ුත් වෙන්නේ මැත්තේ මේ දහසක ගල්වල දහසක් ගල්වල තිබුණ දාන වස්තු සියල්ලම දන් දෙන්න සිද්ධ වුණා. අන්තිමේ නැගී ගිය රථය පමණයි ඔය අතර බොහෝ දුර බාහිර ඉඳලා තවත් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අනේදී ස්වදේවයන් වහන්සේ උභාසය මතු බුදු වේවා මට මේ අස්වැයන් හතර දෙනා දෙනු මැනව කියලා ඉල්ලුවා. අස්වරතයෙන් බහලා අස්වැයන් මුදා දුන්නා. ඒ අතරතේ දේවතාවෝ දෙන්නේ රෝහිත මෘග වේසයෙන් මේ අස්වරතයට කර ගැහුවා. බෝසතාණන් වහන්සේ දැනගත්තා මේ නම් දෙවියෝ තමයි කියලා. අයමත් අස්වරතයේ බැදගෙන යද්දී තවත් බොහෝ දුර බාහිරින් කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවා අනේ දෙවියන් වහන්සේ මට ඔය රතේ දෙනු මැනව කියලා රතෙන් බහලා රතේ දන් දුන්නා දේවතාව දෙන්න අතුරුදහන් වුණා. දැන් මහබෝසතාණන් වහන්සේ පුත්‍රයෝන වඩාගත්තා, මද්රි දේවීන් වහන්සේ දීනිය වඩාගත්තා. දැන් මේ සතර දෙනා මහත් සන්තෝෂයෙන් පියමන් කරන වෙලාවේදී දෙවි දේවතාවෝ කාර්ය කෙටි කර දුන්නා. යාතුරාපුරයේ සිට හේතිය නගරයට යොදුන් 30ක් තියෙනවා. මේ 30 යොදුන් මාර්ගයේ කෙටි කර දුන්නා. අහස පුරා සුදු වලාකුළු ඇමෙත් හාත්පසින් හෙවන ලැබුණා. මද මද පවන් හමමින් මුළු මහත් ප්‍රදේශයේම සාන්ත බවක් ඇති වුණා. ඒ අතරත පාර දෙපැත්තේ ගස්වල ඉදී තියෙන ගෙඩි දැකලා දරු දෙන්න අම්මේ අම්මේ තාත්තේ තාත්තේ මට මේ ගෙඩිය ලබා දෙනු මැනව කියනකොට බෝසතාණන් වහන්සේ අත දික් කරද්දී ඉබේම මේ අතු පාත් වෙලා අත ළඟට ආවා. ඉතින් අත ළඟ තියෙන ගස්වල ගෙඩි කඩාගෙන මේ දරුවන් දෙන්නට දෙනවා. මේක දුටුවා වූ මද්රි දේවී මහත්මණින් සාදුකාර දුන්නා. එනේන යදියන්ට නැතේ නොකියා දෝත පුරා දන් දුන්න පිනේ බලෙන් මේ විදිහට අචේතනික පුරුලිය පවා නැමියෙන හැටි ආශ්චර්යයි නේද කියලා බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව අනුමෝදන් වෙවි සාදුකාර දුන්නා. මොදේ වේලාවකින් මේ තිස්සදුන් මාර්ගය ජලාගෙන හවස් වෙනකොටම චේතිය නගරයට එන්න පහසුව ලැබුණා. කේතිය නගරයේ පිටස්තර තියෙන අම්බලම සමීපයේ නැවතුණා නගරයට පිවිසෙන්නේ නැතුව මේ යන හැමදෙනාම මේ හතර දෙනා දැකලා පුදුම වුණා. මද්රේ දේවීන් වහන්සේ යන හැම දිනාට කිව්වා මගේ මව්පියන් වෙත ගිහින් කියන්න අපි මෙහෙම වෙන්න අම්බලම ඉන්නවා කියලා. දුටු දුටුවන් මහත් කම්පාටපත්ලා විමස විමසා යනවා. ඔය අතරතේ ඒ රජගෙදර සීළු දෙනා මෙක්කාසු වෙලා එමෙති මඬුල්ලායි නගරවැසියෙක් වේගින් ඇවිල්ලා බෝසතාණන් වහන්සේට අඬා අඬා වැඳ වැඳ කිව්වානේ නගරෙට පිවිසෙන්න අපේ නගරයට එන්න කියලා බෝසතාණන් වහන්සේ කිව්වා ඒක සුදුසු නෑ මට මේ අම්බලනේ අද නැවතිලා හෙට උදේ පාන්දර වංකගිරියට යන්නයි ඕන මට වංකගිරියටන පාර කියලා දෙන්න ඒ අවස්ථාවේ රජදරු එමෙති මඬුල් එක්කාසු වෙලා හාත්පස වටේ තිර ඇදලා ආරක්ෂා සංවිධාන සැලසුවා උණුපැන් සිසිල්පැන් සපයන ආහාර පාන භෝජන සංග්‍රහ කළා. මේ සියල්ල විඳගත් බෝසතාණන් වහන්සේ ඇතුළු හතර දෙනා එදා අම්බලමේ නැවතුණා. ඒ අතරත <clears throat> මද්රි දේවීන් වහන්සේගේ <clears throat> ඥාති පිරිස ඇමති මඬුල්ල හා රජදරුව එක්කාසු වෙලා වංකගිරියට නම් මාර්ගයේ පහළ සුදුනක් පාර සුද්ධ කළ දුන්නා. ඒ අතරත බෝසතාණන් වහන්සේට මඟදී ආරක්ෂා සලසනු පිණිස චේතපුත්‍ර නමින් ආරක්ෂකයෙක්ද නමස්තලා සීල සංවිධාන සැලැස්සුවා. බෝසතාණන් වහන්සේ ඇතුළු පිරිස වැඩම කරවාගෙන පහළ සුදුන් මඟ ගමන් කරලා ඉදිරියට යා යුතු පහළ සුදුන් මාර්ගය ගැන විස්තර සියල්ල කියලා දුන්නා. මෙන්න මෙතනින් ඉදිරියට යන්න මේ විදිහට උතුරු කර උතුරු දෙස බලානියද්දී හම්බ වෙයි <clears throat> කේතුමතිය කියලා ගංගාවක් එවාගෙම නාර්දි කියන පර්වතයක් එවාගෙම මිහිරි පළතුරු ඇති නුගගහක් එවාගෙම තවත් ඒ වාගේ මුතිලින්ද කියන විලාස ඔය විදිහට පේළියට ඉදිරියට සම්මුඛ වෙන දේවල් සම්බන්ධ විස්තරය කියලා දීලා කිසිදු අපහසුාවක් නැවේ වංකගිරියට ගියාම හතරස් පොකුණක් ඇති එතන ආශ්‍රම පදයේ හදාගෙන සැපසේ වැඩෙන්නාසේකවා කියලා සියල්ලන්ට ආශිර්වාද කළ පිටත් කෙරුවා. ඉතින් මේ බෝසතාණන් වහන්සේ මද්රේ දේවීන් වහන්සේ දරු දෙන්නා වදාන යන මේ ගමනේදී වන දේවතාවෝ පවා උපකාරී වුණා. මැස්සෙක් නදුරේකකින්වත් හිංසාවක් පීඩාවක් කිසිවක් නැතුව සුවසේ ගමන කළා. එවාගෙම ගම්තලාවල පන් පහසු වෙමින් වලිතලාවල ගිමන් හරිමින් එවාගෙම පළතුරු නෙලා වළඳමින් පුදුමාකාර සන්තෝෂයෙන් මේ වනාන්තරයට පිවිසුණා. ඒකෙන් ලද මාර්ග සලකුණු අනුවම නුවරදීම හතරස් පොකුණ දක්වාම ගියා. හතරස් පොකුණ සමීපයේ පියවර සතානක් තියෙනවා එක්පද එක්පදී මාර්ගයක් එතෙන්දී බෝසතාණන් වහන්සේ කිව්වා දේවින් වහන්සේ කොහොම ටිකක් නවතෙන්න මම ඉදිරියට ගිහින් බලන්නම් කියලා බෝසතාණන් වහන්සේ පැවිදිදම් පුරන් දෙන බව දුටුවා වූ සක්දේව රජාණන් විශ්වකරන් දී පුත්‍රයා කුටි දෙකක් හදලා සක්මන් මළුද රාත්‍රී ස්ථාන දේවාස්ථාන සියල්ල සම්පාදනය කරලා නාම පූර්වක් සවිකර තිබුණා පරිදිවන්නන්ද මේ සියල්ල කැපයි කියලා. බෝසතාණන් වහන්සේ තමන්ද සුදුසු කුටියකට පැමිණ රාජකීය ඇඳුම් මාරුකොට තවුස් පිරිකර ඇඳ පෙළඳගෙන පිටිදන්ද කුණ්ඩික ආදී රැගෙන සක්මන් මළුවේ දෙතුන් විට සක්මන් කළ ඉලිමහනේ ශිලා ආසනයේ බද්ධ කාර්යයන්ෙන් වාඩි වුණා. කාලයේ ගත වෙන බැවින් මද්රේ දේවියද දරු දෙන්නත් එක්කම බලන් ගියා. යනකොට බෝසතාණන් වහන්සේ දැන් රාජ විලාසෙන් නෙමෙයි ඉන්නේ තාපස විලාසෙන්. පුදුමාකාර සන්තෝෂයක් ඇති වුණා. ඊළඟට নমස්කාර කරමින් ආශිර්වාද කළා ස්වාමිනේ යාතුරාපුරේ සක්‍ර දේවේන්ද්‍ර විලාසෙන් වැඩි සිටි ඔබ වහන්සේ දැන් බ්‍රහ්ම රාජයෙක් වගේ මට පේනවා. අනේ ස්වාමිනේ මටත් අවසරයි තවස් වෙස් ගන්න කියලා Tamanට නියමිත කුටියට පන්සලට ඇතුල් වෙලා තමන තවස් පිළිකර ඇඳ පළඳගෙන දරුවන්ටත් අඳවලාවිල්ල ගන්දා ස්වාමීන් වහන්සේ යම් තාක් කලක් මේ ආරණ්‍ය නැත්තම් ලංකගිරිය වැඩ ඉන්නාසේක් නම් ඒ තාක් කල් සීල උපස්ථාන මත භාරයි දර ඇදීම, වතුර ඇදීම, පහන් දැල්වීම, ගෙමිඳුල් නැමදීම, පළතුරු නෙලාගෙන පමණ උපස්ථාන කිරීම මේ සියල්ල මට භාරයි ස්වාමීනි. මම නැති වේලාවේ සුභාංශයට මේ දරු දෙන්න භාරයි ස්වාමීනි. එසේම වේවා දේවින් වහන්සේ කියා බෝසතාණන් වහන්සේද පොරොන්දුවක් දත් අපි දැන් සියල්ලෝ පැවිද්දෝ වේලාවේ මිසක් අවේලාවේ මාසුක්න කුටියට ඇතුල් නොවිය යුතුය කියා පොරොන්දුවක් ගත්තා. එදා පටන් මද්රී දේවීන් වහන්සේ පුදුමාකාර උනන්දුවකින් උපස්ථාන කටයුතු සැලසමින් හත් මාසයක් ගත කළා. උදේ පාන්දර දරු දෙන්නාට කවල පොවලා ගිනිඳුල් ඇමදලා සීලවත් පිණිවෙත් නිමවලා තන් පෙරහා තබලා බෝසතාණන් වහන්සේගේ පාමුල වැඳලා එක්පත් එවැගේම ප්‍රසත් යවුලත් මේවත් අරගෙන යනවා වනාන්තරයට පළතුරු අනුමුල් නෙලාගෙන එන්නේ. ඒ අනේ සමහර දවස්වල හැන්දෑ වෙනවා. ඉතින් මල් නෙලාගෙන, දර නෙලාගෙන, පලා නෙලාගෙන, එවාගෙම දර කඩාගෙන, පළතුරු නෙලාගෙන බරක් අරගෙන එනකොට මේ දරු දෙන්න අම්මියම්ම කියලා දෝගෙන ගිහින් අතේ එල්ලෙනවා. මේ තරම් පුදුමාකාර සන්තෝෂයෙන් ගත කළේ හත් මාසය තුල කවදාකවත් මැස්සෙකුගෙන් මදුරෙකුගෙන්වත් හිංසාවක් ඒ හතර දෙනාට සිද්ධ වුණේ නැහැ. බෝසතාණන් වහන්සේ හැම දවසේම මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ඛා වඩමින් ධානලාභයේ කැපීට වැඩි හිටියා. උනාසගේ මෛත්‍රී ආනුභාව බලෙන් මුළුමහත් වනාන්තරයේ සීලෝම සත්වෝ මෛත්‍රී සිත් ඇති බාටපත් වුණා. වන දේවතාවෝ සමගි සම්පන්න වුණා. එලාගේම නපුරු දාමරික මෘගයෝ පවා මිතුරු බවටපත් වුණා. ඒසා වනාන්තරයේ කිසිම සතෙක් ප්‍රාණඝාත නොකර හැරියා. මුළුමහත් වනාන්තරයේ පිටින් ආශ්‍රම පදයක් බවටපත් වුණා. පහළොස් වදුනක් මානේ වට ප්‍රමාණ ඇති මේ වනාන්තරයේ ශේම භූමියක් බවටපත් වුණා. බෝසතාණන් වහන්සේගේ මෛත්‍රී ආනුභාව බලයෙන් මේ අතර එක් දවසක් බෝසතාණන් වහන්සේ කල්පනා කළා බොහෝ කාලයකින් මගේ දානයක් ලබා ගන්න කල්යාණ මිත්‍රයෙක් ආවේ නෑනේ යම් කියන බ්‍රාහ්මණ ගමේ වෙන වයෝවෘද්ධ දුගී දුප්පත් ජීවිතක නම් බ්‍රාහ්මණයෙක් සිඟමනේ ගිහිල්ලා මුදලක් එකතු කරගෙන යම් කෙනෙක් ආරක්ෂාවට කෙනෙකුට බාර දීලා තිබුණා බ්‍රාහ්මණ නිවසක ඔවුන්ගේ ඒ මුදල පරිභව කිරීම නිසා ජීවිතක බ්‍රාහ්මණයාට ආපසු නැගවන්න කිසිවක් නැති නිසා ඔවුන්ගේ සිවමලේ දියණියක් සරණ පාවා දුන්න අමිත්‍යතාපා කියලා මේ අමිත්‍යතාපා බොහෝම ලස්සන වුණත් තරම වයසේ බැවින් ගමේ ගොඩේ ආවේ උසුළු විසුළු කරන්න පටන් ගත්තා මේ වයෝවෘද බ්‍රාහ්මණයෙක් එක්ක ආපුගේ ගැන. එතුමිය බහත් ලැජ්ජාටපත් වෙලා බ්‍රාහ්මණයාට කිව්වා සියල්ල හිතුවපතෝ දන් දෙන විශ්වන්තර මහ රජුරුවන්ගෙන් දාසදාසී දෙන්නෙක් ඉල්ලගෙන එන්නයි නැත්නම් මම මේ ගෙදරින් නෑ මං ආපහු මගේ ගෙදරට යනවා කියලා. ඉතින් මගට අවශ්‍ය අස්ුණා මග වේදන් සියල්ල සූදානම් කරගත්තේ මේ ජීවිතක බ්‍රාහ්මණයා යාතුරාපුරයට ගිහිල්ලා බෝසතාණන් වහන්සේ ගැන විමසනකොට සියල්ලම හොට එළවා ගත්තා පළවා හැරියා. නමුත් දේවාවිශ්වයෙන් නොහු මෙන් නොහු වංශගිරියටම මාර්ගයට වැටුණා. ඉතින් මේ තැනත්තා චේතයටටත් ඇවිල්ල එතනින් අර පහළ සුදුන් මාර්ගයේ වනාන්තරයේ ගමන් කළ චේත පුත්‍රයා වෙත පැමිණියාම එතෙන්දී <clears throat> චේතු පුත්‍රයා ඔහු මරණීම සඳහා බල්ලන් උස ගැන්නුවා. ඔහු ගහකට පය නැගලා වෙසතිරු මහ රජුගේ නමසේ කියා අඳන්න ගත්තා. ඒ වෙලාවේදී චේතු පුත්‍රයා අවස්ථාවේ කිව්වා මේ වෙසතිරු මහ රජුන් බොහෝ කාලයකින් දකින්නැතුව දෙමව්පියෝ අඬා අඬා අඬා ඉන්නව දෙමව්පියන්ගේ නියමෙන් බෝසතුන් වහන්සේ ඒ වෙසතිරු මහ රජුන් ආපසු කැඳවාගෙන ඉඳයි මම මේ දූත මෙහෙවරට ආවේ කිව්වා. එයින් රැවටේගත් චේතපුත්‍රයා ඔහු බිමට බස්සවලා කැම බීම දීලා මාර්ග විස්තර කියලා සියල්ල පිටත් කළා. මේ තැනැත්තාල දේවාවිෂ්ඨයෙන් මෙන්න මේ මාර්ගයේ නවරදීම ආවා අච්චුත කියන තාපසයන් වහන්සේ ඉන්න පර්වතයේ සමීපයේත. ඒ අච්චුත තාපසයන් වහන්සේද බොහෝ කාලයක් ඒ තවුස්දන් පුරමින් වැඩ ඉන්නව. ඒ තැනැත්තා වෙත පැමිණීමේ ජීජක බ්‍රාහ්මණයා බොරුවක් ගොතලා කිව්වා වෙස්සන්තර බෝසතාණන් වහන්සේට රජතුමාට කුමාර කාලේ අකුරු ගැන්වුවේ මමයි බොහෝ කාලෙකින් දැක්කේ නැති නිසා දකින්නාවයි කියලා. නමුත් අච්චුත තාපසයන් වහන්සේ මුලින් හිතුවේ මේ දරු දෙන්නවත් ඉල්ලගෙන යන්න දෝ කියලා. ඒ බව වළක්වනමින් මොහු කියේ බොරුවට උන්වහන්සේද හිතාගත් එහෙම වෙන්න ඇති කියලා පාර කියා දුන්නා. එදා මේ තැනැත්තා ඒ අච්චුත තාපසයන් වහන්සේගෙන් පාරතරතු වහගෙන සානුකේන පර්වතයට ගින් රාත්‍රී නැවතුණා. උදේ පාන්දර ගිහින් මද්රී දේවීන් වහන්සේ පළතුරු නිලන්න පිටත් වුණාට පස්සේ දරු දෙන්නා ලබා ගන්නෙමි කියන හැඟීමෙන් යුතුව ඒ වගේම එදා අලුයම් කාලේ මද්රී දේවීන් වහන්සේ මහත් නපුරු සිහිනයක් දැක්කා රතු පාට මල් පැඳගත් රතු ඇඳුම් ඇඳගත් රතු පාට නෙත් ඇති කළුම කළු පාට මහා යක්ෂයෙක් ඇවිල්ලා දේවීන් වහන්සේ හඬව හඬවා නෙත් දෙක ගලවා ගත්තා හෘදේ වස්තු පුටා ගත්තා එයින් පැතිගෙන නිින්දෙන් අවදි වූ දේහින් වහන්සේ ඉරෝදාත මත්තෙන් මේ අලුයම් කාලේ බෝසතාණන් වහන්සේ කුටියට සමීප වී දොරටපත්තු කළා. බෝසතාණන් වහන්සේ කියා සිටි අවේලා මොකද මේ ආවේ? අනේ ස්වාමීනි මට සමාව දෙමන නපුරු සීනියක් දැක්කා මට දරා ගන්න බෑ මහා කම්පනයක් ඇති වුණා මෙන්න මෙහෙමයි සීනේ මට ඒ ගැන විස්තර කියලා දෙන්න. ඒ කියනකොට බෝසතාණන් වහන්සේ සියල්ල තේරුම් ගත්තා. තේරුම් අරගෙනත් ඒ දේවින් වහන්සේගේ හිත සනසන්න කිව්වා දේවින් වහන්සේ භාවෙන් දෙපා දිනපතාම විරස මහන්සියලා රාදාවල් උනන්දුවෙන් වැඩ කරන බැවින් අර මේ සැපනින්දක් නැති නිසා බඳු මාසක නිදා ගන්න නිසා ඔය වාගේ සීන පේනවා මේක දොස් කෝපයක් කම්පා වෙන්න එපා. නමුත් දේවීන් වහන්සේගේ සිතේ නැවත නැවත මේ සීනේ පිළිබඳව නුයික් සිතුවිලි ගලාගෙන ආවා. දරු දෙන්නට අනුතරක් දෝ එවාගේම බෝසතාණන් වහන්සේට නතුරක් දෝ මේවා ගැන හිත හිතාම දරු දෙන්නට කවල කවලා දරු දෙන්න සිට සනාගෙන කිව්වා ආදරණීය දරුවනි පෑදුට සීනේ බොහොම නපුරුයි පියාණන් වහන්සේගෙන් ඈත් වෙලා එහා මෙහා ගෙදින්න දෙපා දරුවනද බොහොම පරිස්සම් වෙන්න දරුවනි කිය කියා පුදුමාකාර ආදරයකින් දරු දෙන්නට අනුශාසනා කළා නමුත් මෙතිමේදී සිටේ කිසිම සමාධියක් නැහැ වෙනදාට වඩා මහත් හිතේ මේ සංකල භාවයෙන් යුතුව ගත කරලා උදේ කටයුතු සියල්ල සම්පූර්ණ කළ කෙක්වත් යවුලත් පසත් අරගෙන පළතුරු ගන්න ගියා. නමුත් සෑම තැනදීම අත් දෙක භ්‍රමණය වෙන්න ගත්තා. කෙක්කාතින් වැටෙනවා, පසාතින් වැටෙනවා, යවුලාතින් වැටෙනවා. ගෙඩි නැති ගස් වල ගෙඩි පේනවා, ගෙඩි තියෙන ගස් වල ගෙඩි නොපෙනී යනවා. මේ මුළු මහත් ඈතට ඈතට අනාන්තරය යන්න සිද්ධ වුණා. ඔය අතරතේ දීජක බ්‍රාහ්මණයාද වේලාව සලකලා බෝසතාණන් වහන්සේ ඉන්න කුටිය වෙත ආවා. බෝසතාණන් වහන්සේගේ සමීපයේ මෙහිට දරු දෙන්න මේ ආගන්තුකයා පිළිගන්න බොහොම කරුණාවෙන් ඉදිරියට ගියා. නමුත් මොහුගේ තියෙන නපුරුකම ඔරවලා බලලා මේ දරු දෙන්නට සරවර කළා. මේ දරු දෙන්න කවදාකවත් ඒ වගේ යමෙක් දැක්කේ නැති නිසා මහත් බීතපත් වෙලා පියාණන් වහන්සේට දුවගෙන ආවා. මෙතුමා දේශපාලන් වහන්සේට ඇවිල්ලා ජයතු බවම් මහරජා ස්වාගතන්තේ බ්‍රාහ්මණ ඔය වාගේ පිළිසඳර කතාවකට යෙදිලා කියා හිටියා ස්වාමීනි මම බොහෝ දුර බැහැරෙලා ආවා ඒ කියන්නේ කලින් උඩට දුන්නේ හිට ගමේ ඉඳලා ආවා මට බොහොම දුෂ්කර ගමනක් එන්නේ සිද්ධ වුණා බොහොම අනතුරු වලින් මම බේරි බේරි ආවා මගේ ගෙදර ආවතේ කරගන්න කවුරුත් නැහැ ස්වාමීනි මේ දරු දෙන්නා මට දාස දාසීන් වශයෙන් දන් ලබා ගන්න පැමිණියා මතුරු දුවන උත්තරමයන් වහන්සේ මේ දරු දෙන්නා මට දන් දෙනසේකවා කියලා ආරාධනා කළා බෝසතාණන් වහන්සේට ඔටුන්නක් පළඳුවා වගේ ප්‍රීතියක් ඇති වුණා. මගේ සිතේ තිබුණු දෙයක් ඉෂ්ට සිද්ධ වෙන්න ගියා නේද? මේ මගේ කල්යාණ මිත්‍රයෙක් නේද? මේ තැනකට මම දරු දෙන්න දන් දුන්නා නෙලොතුදා බුදු වෙනවා නේද? මට බුදුබා ලබා ගන්න උපකාරකයෙක් ආව නේද කියලා පුදුමාකාර සතුටක් ඇති වුණා. සතුටක් ඇති වෙලා කියවා බ්‍රාහ්මණේ මේ තියෙන්නේ සිසිල් පෑන් මේ තියෙන්නේ පිරිසුදු ප්‍රණීත මේ පළතුරු වර්ග අනුභව කළ වාඩි වෙන්න මේ දරු දෙන්නා දැන් නෑනියන් වහන්සේ ආම කවල පොල සතක් පොල සැපෙන් ගෙනියන්න පුළුවන් මේ දරු දෙන්න මන් දන් දෙනුම වාඩි වෙන්න මේ දන් දෙනවා කියන කතාව ඇහෙනකොට දරු දෙන්න බුයන්ද පටන් ගත්ත බීතියටපත් වෙලා අර මෞතුමියගේ උපදේශයේ අනුශාසනාවත් මතක් වෙනිය කම්පණයෙන් යුතුව පැන ගියා. එතකොට මේ බ්‍රාහ්මණයා කිව්වා ස්වාමීනි දරු දෙන්න දෙනවා නම් දැන් දෙන්න මෞතුමියවත් මට ලැබෙන්නේ නැති බව තේරුම් ගන්නේ එහෙම නැත්නම් මම යන්නම් කිව්වා. මේ අතරින් බෝසතාණන් වහන්සේ දරු දෙන්නා සොයන්න පටන් ගත්තා. බ්‍රාහ්මණයාද උන්වහන්සේට අපහාසාත්මකව කිව්වා දරු දෙන්නේ හැංගුවා නේද කියලා. නමුත් බෝසතාණන් වහන්සේ කවන්නේ ඔබ දැකලා මේ දරුවෝ දුවන්නේ නැති මං සොයාගෙන ඉන්නම් ඔහොම ඉඳයි කියලා පියවර සතන් ඔස්සේ යහා මෙහා ඇවිද්දා. මේ දරු දෙන්නාද ගහක් ළඟට ගිහින් ගලක් ළඟට ගිහින් එදිකම් කළ බැලුවත් තේන්නේ යමෙක් වාගේ ජීවිතක බ්‍රාහ්මණයා. අන්තිමේ බර දෙන්න කතා කළා අපි දෙන්න දෙන්න ඉන්න තැන නොකියා හැංගෙමු මේ ජල පොකුණේ හතරස් පොකුණේ හැංගෙමු කියලා දෙන්නම වතුරට වතුරට බහලා කරාටක් ගියේ ගිලේ නෙළුම් කොළ වලින් මුහුණ සංගවාගෙන සංගවී සිටියා. බෝසතාණන් වහන්සේද ශ්‍රේෂ්ඨයාදී අධිපියවර ඔස්සේ මේ පොකුණ දෙස වැඩම කරවලා පොකුණු තරින්දගෙන මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් උන්වහන්සේගේ මෛත්‍රී චිත්ත තරංග මේ දරුවන්ට විහිදුවමින් කතා කළා. පුතා ජාලිය කුමාරයෙනි කියලා මේ ගෞතම බුදුසසුනේ ශික්ෂාකාමියෙන්ගෙන් අගතන්පත් වීමට පාරමී ඇති ඒ රාහුල බද්දර උත්තමයන් වහන්සේ වෙන්න හිටියේ මේ ජාලී කුමාරයෙක් වරටම වතුරෙන් ගොඩ වෙලා මගේ පියාණන් වහන්සේ මේ ජීවිතක බ්‍රාහමණයාට මා දන් දීලා කැමැත්තක් වේවා මම පියාණන් වහන්සේ දෙසරියක් කියන එක නොඉන්නෙමි කියලා වේගෙන් ඇවිල්ලා පියාණන්ගේ පාමුල වැඳලා දකුණු පාය අල්ලගෙන අඳන්ඩ පටන් ගත්තා බෝසතාණන් වහන්සේ මේ දරුව වඩාගෙන සුව දරුව කෝදේ නැගණිය පියාණන් වහන්සේ අපි දෙන්න බයටපත් වූ මෝකොල්ලන් වගේ දිවුවා නංගෙක් කොහේ හරි හැංගිලා ඇති එවලා බෝසතාණන් වහන්සේ මහත් කරුණාවෙන් ඒ දරුවාටත් කතා කළා දියණිය ක්‍රිෂ්ණදිලාවෙනි කියලා මේ බුදු සසුනේදී ඉරිදිමන්තිමේන්ගෙන් අගතන්පත්වීමට පාරමී ඇති මහා පින් ඇති මේ ක්‍රිෂ්ණ ජනා දියණියද එක වචනින්ම ගොඩ ඇවිල්ලා පියාණන් වහන්සේගේ පාමුල වැඳලා වම් පාල්ලක නඳන්න පටන් ගත්තා. මේ දරු දෙන්නාගේ ශෝකය දැකලා පියාණන් වහන්සේගේ කඳුළු වැගුරුණා. ඒ අතර වම් පසින් මේ දරුවක් වඩාගෙන දෙපැත්තෙන් වඩාගත් මේ දරු දෙන්නා සුපසනහලා කිව්වා දයාබර දරුවනි නිද්දකවනි ප්‍රියමනාප දරුවනි ඔබ දෙන්නා මම අද දන් දීලා මතු ලෝතුරා බුදු වෙනවා ඔබ දෙන්නා මේ මහා සාගරයෙන් සංසාර සාගරයෙන් එතර වෙන්න නැවක් කොටගෙන මම දාන පාරමී පුරන්ඩයි මේ දන් දෙන්නේ. නිසා ඔබ යම් දාසකදී දාසත්වයෙන් නිදහස් වෙන්න අවස්ථාවක් ලැබුණොත් පුතුණුවන් උදෙසා රම් කහවණු දසදහක් දීලා නිදහස් වෙන්න පුළුවන්. ගේනේ උදෙසා සීලෙන වස්තුන්ගෙන් 100ක් 100ක් බැගින් හා රම් කහවණු නික්ෂ 100ක් දීලා නිදහස් වෙන්න පුළුවන්. නිසා ඔබ දෙන්නා මේ මිල මතක තබා ගන්න ඔබ දෙන්නාගේ කැමැත්ත මට ලබා දෙන්න. මේ වෙලාවේ ජාලේ කුමාරයා කියා හිටියා පියාණන් වහන්සේ අප දෙන්නා දන් දීමෙන් ඔබ වහන්සේ ලෞතර බුදු වෙනසේක් නම් එකවරට දහස් වරක් අපේ ප්‍රිය කැමති පියාණන් වහන්සේ අපි දෙන්නා දන් දීලා ඔබ වහන්සේ ලෞතර බුදු වේවා මේ විදිහේ දිනු මනසක් ඇති දරු දෙන්නත් වඩාගෙන ගිහිල්ලා මේ ජීවිත බ්‍රාහ්මණයාගේ අතේ හරියට මුරුදු මුලක් මේ දෑත තියලා තෙන්දියෙන් පන් අඩමින් ආවර්ජනා කළා යෙද්දකමින් ප්‍රේමනාපව ජීවිතයෙන් ප්‍රේමනාපව මේ රටක් වටනා දරු දෙන්න මම අද දන් දෙනවා මේ දරු දෙන්නා දන් දීමේ පිණින් තුන් ලෝක දහපේ අනන්ත පරිමාණ සත්‍යයන් අමා මහ නිවන් පුර ළඟට ලෝතුරා බුදුබාම ලැබේවා මේ අදිෂ්ඨානීය ආවර්ජනා කරමින් පන් වඩා දන් දෙන වෙලාවේ මේ මහා පොළොව කම්පා වෙන්න පටන් ගත්තා. යෝරු මන්දිරාදී පර්වත වේලුණා නාර්ද පර්වත වැවුලුණා මල් වැහි වැස්සා සාදුකාර දුන්නා එවාගේම පක්ෂී උද මහත්මහදින් නාද කළා මහා පුදුමාකාර ප්‍රාතිහාර්යයන් සිද්ධ වුණා ඔය සියල්ලත් අර මද්රිය දේවීන් වහන්සේට අරුණා පෙනුණා එතුමියත් ඒ වෙලාවේ අනේ මගේ දරු දෙන්නවත් දන් දෙනවද කියලා ඔවත් හිතුවා ඉතින් මේ වෙලාවේ බෝසතාණන් වහන්සේ දරු දෙන්නා දන් දීලා අර ඉදිරියේ තියෙන එලිමහනේ ගල්තලාවේ බද්ද පරියන්තෙන් වාඩි වී භාවනාවට පටන් ගත්තා. දෙජක බ්‍රාහ්මණයා ලලක් කපාගෙන ඇවිල්ලා මේ දරු දෙන්න හරක් දෙන්නේ එකට ගලකන්නාක් මෙන් අත් දෙකකට බැඳලා ඉපලක් අරගෙන තලමින් ගෙන ගියානේ. මේ අනාතරතේ මේ දරු දෙන්න පියාණන් වහන්සේගේ මුහුණ බල බලා කියනෝනේ පියාණන් වහන්සේ අපේ අම්මට කියන්න අපි වන්න කියලා. අපි සමගත්ත කියන්නේ මේ විදිහට කනගාටුදායක වචන හද උණු වෙන වතුනේ කිය කියා යද්දී ගලකින් ලිස්සලා මේ දීජක බ්‍රාහ්මණයා වැටුණා. එතකොට මේ දරුන් දෙන්න අත නිදහස් වෙලා වෙලා අර පුතුණුවන් අතපාල කිව්වා පියාණන් වහන්සේ අනේ බලන්න මේ අපේ අත් දෙක දිහා මේ විදිහේ යමයෙකුට අපි දන් දුන්නේ ඇයි අපේ මෑණියන් වාසනකම්වත් අපි බේරගන්න අපි බේරගන්න කිය කියා නොයෙක් විදිහට ආයාචනා කළා බෝසතාණන් වහන්සේ නිහඬවම සමයදීගෙන සමාපත්තියෙන් හිටියා අයමත් ජීවිතක බ්‍රාහ්මණය වෙලා ලබනට දේනවරටක් ගලකින් ලිස්සල වැටුණා දේනවරටත් ඇවිල්ලා කෘෂ්ණජනා දියණිය අතපාලා ලේ වගිරනාත පෙන්ලා කිව්වා අනේ පියාණන් වහන්සේ මේ බලන්න අපි අපේ ලේ ගලන හැටි අය මේ මිනිස්සෙකුට අපව දන් දුන්නේ අනේ අපේ අම්මට කියන්න අපි වන්ද අපි සමගත්තා මේවා කියන්නේ මේ විදිහට කියනකොට බෝසතාණන් වහන්සේගේ හද වුණා තමන් වහන්සේ තිවසා ගන්න බැරුව කඳුළු වැගුරුණා තමන්ගේ පන්සලට ඇතුල්ලා හැඳුනා ඒ නාම හිතුවා බන්න දීන්නම් සුදින්නම් මම දුන්න දේ උතුම් ලෙස දුන්නා මහ පොළොවද කම්පා වුණා මගේ හිත දුර්වල කරගත්තොත් මම ලෝතුරා බුදුවන්නේ කොහොමද? ඒසා මගේ දාන පාරමිතා පරිපූර්ණයි. දැන් මේ දරු දෙන්න මට ඇති වස්තුවක් නෙවේ කියලා උන්වහා සයමත් ගල්කලාවට වැඩම කරවලා බද්ද පරියන්කෙන් නොසැලී පිළිමයක් මින් වැඩ හිටියා. දීලක බ්‍රාහ්මණ දරු දෙන්නා නැවතත් අරගෙන ගියා. වන දේවතාව මේ දරු දෙන්නට ආරක්ෂා සංවිධාන සැලසුවා. රාත්‍රී කාලයේ වෙනකොට මේ දීදක බ්‍රාහ්මණයා මේ දරු දෙන්නා ගහක් මුල මැද තබා තමන් ගහට නැගී වාසය කරනවා. දේවතාවයන්විල්ල මේ දරු දෙන්න දෙමව්පියන්ගේ වේශයෙන් පෙනීට ලිහලා අරගෙන මේ දරු දෙන්නාට කවල පොල සතක් පොල සැපෙන් ආරක්ෂා කළ උදේ පාන්දර නැවතත් බඳ හැටියට තියෙන සලසල අතුරුදහන් වෙනවා. මෙන්න දවස් 15ක්ම ගත වුණා. මේ දවස් 15 ගත වෙලා පාවිෂ්ණ දවසේ අලුයම් කාලයේ සඳමා රජුරෝ සිහිනයක් දුටුවා. බ්‍රාහ්මණයෙක් නෙළුම් මල් දෙකක් ගෙනල්ලා රජුරන්ට පිළිගන්නවා. මේකයි සිහිනය. ඉතින් උගත් බ්‍රාහ්මණයන් සඳලලා මේ සිහින විමසමින් ඉන්නකොට මෙන්න දීජක බ්‍රාහ්මණයා දේවා විශ්තයකින් මේ සඳබා රජුරන්ගේ මාලිගාව සමීපයට ඇවිල්ලා දරු දෙන්නත් එක්ක ඒ බව දුටුවා වූ සඳබා රජුරෝ මේ දරු දෙන්නට කතා කළා දරුවෙනි මෙහි එන්න කියලා. මේ දරුදෙන්න කිවා මුත්තණුවන් වහන්සේ අපේ පියාණන් වහන්සේ විසින් මේ බ්‍රාහ්මණ තුමාට අපෝ දන් දීලා තියෙන දාස බවට දැන් ඔබ වහන්සේ වෙතෙන් අපට කැප නැහෙනේ. ඒ දෙමෝපියන්ද කඳුළු වැගුරුණා හැඬුණා. ඒ සමීපයට එල්ල කිව්වා දරුවෝ ඔබ දෙන්න දන් දෙනකොට මිල නියම කළාද? එසේ මුත්තණුවන් වහන්සේ මට රහන් කංගලවන 10000ක් ලංගිත සියලු සත්තුන්ගෙන් 100ක් බෙගින් හා රංකවන 100ක් 100ක් නික්ස 100ක් ඒ සියල්ල වහාම එක්කාසු කළ දිවදක බ්‍රාහ්මණයාට මාළිගාවකොත් එක්කම සම්පත් දීලා දරු දෙන්න නිදහස් කරගත්තා. දරු දෙන්න සුවඳ පනින්නාවලා අනුභව කරවලා අන්දරලා දෙපැත්තෙන් වාඩි කරවගෙන සීල විස්තර ඇසුවා. කොහොමද දරුවෙනි කොහොමද ඔබ දෙන්නා දන් දුන්නේ කොහොමද මොන ප්‍රාර්ථනාවෙන්ද? අනේ මුත්තනන් වහන්සේ මොනවද මේ අහන්නේ? අපේ පියාණන් වහන්සේ අපෝ දන් දෙන වෙලාව පුදුමාකාර සතුටකින් උන්වහන්සේ දන් දුන්නා. අනේ වෙලා මහ පොළවත් කම්පා වුණා මල් වැහි වැස්සා මහා සාදුකාර හඬ ඇහුණා එවාගේම උන්වහන්සේම නපුරු හිතක් ඇති කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මේ තරම් උණුවන ලෑක් ඇති කෙනෙක්. උන්වහන්සේ අපව දන් දුන්නේ නිකන්නේ තුන් ලෝකෙට පිටින් ලෝතුරා බුදුබා ලබණ්ඩයි. මුත්තණුවන් වහන්සේ මේ ලෝකේ දෙමෝපියන් අවස්දම් කරනවා අනේ වහන්සලා නැද්දකක් කුමක් එවෙනකොට කොරම කඳ ලුවගුරුණා කියා හිටියා දරුවනි ශෝක වෙන්න එපා. අපි දවස් 7කින් යනවා එක්කාසු කරන්නේ ඔබ දෙන්නත් එක්කම. දැන් මේ අතරත දවස් 15ක් ගත වුණානේ. ඉතින් අර මද්රී දේවීන් වහන්සේද එදවස් අර දන් දෙන දවසේදී රැවෙනතුරු ආසන පදයට ඒ ගන්න බැරි වුණා. හන්දෑවනකම් අර විදිහේ අනිෂ්ඨ විපාක දකිනින්ම සෑබෝණ අතර තේන අතරත දේවතාව තුන් දෙනෙක් පාර අහුරගත්තා. දිවියේ කොටි රාගයෙන් ව්‍යාග්‍රේක් සිංහෙක් වේසින් මෙතුමියේ නොඑක් විදියට ආයාචනා කළා දරුවෙනි මම විශ්වාන්තර මහ රජුගන් උපස්ථාන කරන 16ක් මම ප්‍රතිවෘත ඇති 16ක් නිසා මට අවසර දෙන්න අවසර දෙන්න කියලා ආඥා කළා. නමුත් ඉර බහ යනකම් මේ දේවතාවෝ තුන්දෙනා ඉවත් නොවි පාරහුරගෙන හිටියා. අන්තිමේදී හඳ පායලා හඳ පානේ තමයි මෙතුමි ආසනෝපදේට ආවේ. ඒ අතරතුර එදාලා වෙනදා වගේ නෙමේ බෝසතාණන් වහන්සේ ගල් ආසනයේ වැඩ ඉන්නවා. දරු දෙන්න වෙනදා ස්තලනකට අම්මේ අම්මේ කියලා දෝගන වෙලා අතේ තියෙන දේ ගන්නවා. අද පේන්නේ නෑ මුළු මහත් ආශ්‍රෝපදේ නිහඬයි අන්ධකාරයි. මෙතුමිය පස් පස පසක තබලවින්න වඳලා හොයා ස්වාමිනී මගේ දරු දෙන්න කොහෙද? උන්වහන්සේ නිහඬයි. අයමත් ගිහින් කුටි වටේ සෙව්වා සෙව්වා කිසිම හොඩුවාවක් නැ අයත් වෙලා වැඳලා ස්වාමිනී මගේ දරු දෙන්නට මොකද උනේ? ඔයලා බෝසතාණන් වහන්සේ කල්පනා කළා දැන් ඇත්ත කතා කළොත් එහෙම මෙතුමියට දරා ගන්න බැරුව ලයපලිය මැරෙන්න පුළුවන්. ජීවිතාක්ෂයට පත් වෙන්න පුළුවන්. නිසා හිත දැඩි කරන්නට ඕනේ කියලා උන්වහන්සේ දැඩි වචනයක් ප්‍රකාශ කළා දේවින් වහන්සේ සියලු ස්ත්‍රී ලක්ෂණයෙන් සමන්වාගත ඔබ මෙච්චර යාවෙනකම් හදපාන වෙනකම් මේ වනාන්තරය ඇතුළේ මක් නිසාද විද්‍යාදරය තමා මේ වනාන්තරේ ඉන්නවා ඕන් එක්ක කාලය ගත කළා නේද දැන් දරුවන් සිහි වුණේ දැන් දාපව සිහි වුණේ මේවා සිහි කරනකොට දේවීන් වහන්සේට මහ ලැජ්ජාවක් ඇති වුණා දේවයන් වහන්සේ මට සමාවන මැනව මාන අතරමඟ මේ වගේ දුරු විපාක මට ලැබුණා මගේ අස් දෙක පේන්නේ නැතුව ගියා අතේ තින්දේ ගිනිහේ වැටුණා පෑදුටු සීනේ සිහි කර කර මගේ හිත කම්පණයෙන් පැවතුණා. ඒ අතර වෑයනකම් මට පළතුරුලා ගන්න බැරි වුණා. ඒ අතරේම පාරේදී සිංහයේ ව්‍යාග්‍රේ කොටියේ පාර හොරගෙන හිටියා. අනේ මට සමාව නොමැනව මං අතින් වරදක් වුණා නම් සමාව නොමැනව මගේ දරු දෙන්න කොහෙද ස්වාමීනි බෝසතාණන් වහන්සේ දැන් නිහඬයි දැන් මෙතුමිය ගහක් ගලක් ගානේ පඳුරක් ගානේ හුඹක් ගානේ වගේ පන්තොටක් ගානේ පොකුණක් ගානේ සොය සොයා හඬ හඬ දෙවියන් දෙපින් දිදී ඇවිද්දා මුළු මහත් වනාන්තරයේ පහළ සුදුන් මාර්ගයේ වනාන්තරයේ තුන් වාරයක්ම සිසා රැවිදිමින් පෑ එළිවෙන තුරු හඬ හඬ වැළපුණා. උදේ පාන්දර වෙනකොට මෙතුමියට සිහිසන්නේ බෝසතන් වහන්සේගේ පැවිල්ලා පාමුල ක්ලාන්ත වෙලා සිහි නැතුව වැටුණා. ඒ වෙලාව බෝසතාණන් වහන්සේ හත් මාසයක් පුරු බ්‍රහ්මචාර්ය අවතකල්ලා මල් වැඩමක් අතට ගන්නාක් මෙන් දේවීන් වහන්සේ අතට අරගෙන කෙන්දියෙන් පන්වදමින් සත්‍යක්‍රියා කළා. ස්වල්ප වෙලාවකින් දේවින් වහන්සේට සිහිය ආවා. පාත් වෙලා වැඳලා ස්වාමීනි මගේ දරු දෙන්නට මොකද වුනේ? දේවින් වහන්සේ සතුටු වෙන්නේ කලින් ගොඩකින් දුන්නේ ත්‍රිබාහම ගාමෙන් බොහෝම වයෝවෘද බ්‍රාහ්මණී කාර දරු දෙන්නා දන් ඉල්ලගෙන මම ලෝතුරා බුදුබාපතා දන් දුන්නා. ඒ වෙලාවේ මහ පොළොවද කම්පා වුණා. මේරු මන්දිරාදී පර්වත වැවුලුණා වන දේවතාවෝ සාදුකාර දුන්නා ඔබටත් ඇහෙන්න ඇති නේද එසේය ස්වාමිනේ සියල්ලමට ඇහුණා පෙනුණා මම කිතුවා දරු දෙන්නවත් දන් දෙනවද කියලා අනේ ස්වාමිනේ මේ ලෝකයේ බුලත් නැත්තක් තරම්වත් දෙන්න බැරි මසුරු මලෙන් ගැවසීගත් ලෝකයේ අතරත මේ වාගේ රටක් වටනා දරු දෙන්නේ ජීවිතය සමාන ප්‍රේමනාප දරු දෙන්නේ තන්දන තරම් උභාසයේ නමසරුනේ මොනතරම් උතුම් පරිත්‍යාගයක්ද ස්වාමීනි මේ දරු දෙන්නා දන් දුන්න කුසල බලයෙන් උභාසයේ ලෝතුරා බුදු වේවා උභාසයේ ශාසනය මටත් නිවන් සුව ලැබේවා මේ විදිහට ප්‍රාර්ථනා කළා. ස්වල්ප වේලාවක් ගත වුණේ මේ දෙන්නා පින්කම ගැන සාකච්ඡා කරමින් සතුටු වෙමින් අනුමෝදන් වෙමින් සෙන්නුවට මෙන්න තවත් වයෝවෘද්ධ බ්‍රාහ්මණයෙක් ආවා. මේ කවුරුත් මේ බ්‍රාහ්මණ වෙස්යෙන් ආවේ සක්දේව් රජ. අවික්‍යා හිටියා ජාත බවන් මහරජා දේවසෙන් ඉස්තුත කතාවක් ආරම්භ කළ කිව්වා දේවයන් වහන්සේ මා බොහෝ දුර බැරිඳලා ආවා මගේ ගෙදර දාලා සේව කරගන්න කිසියම් කෙනෙක් නෑ මතු බුදු වෙන බෝසතාණන් වහන්සේ මේ මද්රී දේවිය මට දන් ලබා ගන්නවා මේ මද්රී දේවිය මට දන් දෙනු මැනව කිව්වා බෝසතාණන් වහන්සේ දේවින් වහන්සේගේ මුහුණ බැලුවා එතුමිය කියා හිටියා ස්වාමීනි මගේ දෙමෝපියන් විසින් උභාසයට යම් දාසක පවරන ලැබුවා නම් උභාසයේ සතුටක් උභාසයේ කැමැත්තක් වේවා එවේලාවේ බෝසතාණන් වහන්සේ සිතින් ආවර්ජනා කළා කුඩා කල පටන් වයස 16 පටන් එක සමසිතින් වාසය කරන ජීවිතය හා ප්‍රේමනාප කවදාකවත් අප්‍රියමනාප දෙයක් නොකරන මේ තරම් සිල්වත් ගුණවත් නැනවත් උතුම් මද්රි දේවිම මාද දන් දෙනවා මේ දේවින් වහන්සේ දන් දීමේ කුසලය තුන් ලෝක පිළිහිට වෙනමට ලෝතුරා බුදු වීම පිණිස හේතු වේවා කියා කෙන්දියෙන් පන් වැඩමින් දන් දුන්නා මහා පොළොව කම්පායනා පෙරසේම ප්‍රාතිහාර්ය සහස්කයන් සිද්ධ වුණා මේ සියල්ල අවසානයේදී දැන් ලබාගත් බ්‍රාහ්මණ වේශයෙන් සිටියේ සක්දේව රජ අහසට පෙරණැංගා දේවයන් වහන්සේ මම සක්දේව රජ වෙමි තමුන් වහන්සේගේ දාන පාරමිතා දැන් සම්පූර්ණයි මේ මද්රේ දේවින් වහන්සේ දැන් මට දන් දුන්නා දේවයන් වහන්සේ මේ මද්රේ දේවින් වහන්සේ සුදුසු වහන්සේටයි මද්රිය දේවීන් වහන්සේට ඔබ වහන්සේ සුදුසු. නිසා මින් පස්සේ මම ඔබ වහන්සේට මම ආපසු පරිත්‍යාග කරනවා. මින් පස්සේ මෙතුමිය බන් දෙන්න අවශ්‍ය නැහැ. ස්වාමීන් වහන්සේ කමිටු වරමක් ලබා ගන්න මම සක්දේව රජයි. බෝසතාණන් වහන්සේ වරම් අටක් කියා හිටියා. ඒ සියල්ල මෙසේ ඉෂ්ට සිද්ධ වේවා කියා ආශිංසන කළ මේ සක්දේව රජ දෙව්ලොවට ගියා. මේ සිද්ධිය සිද්ධ වෙලා මාස එකමාරකින් මෙන්න දරු දෙන්නත් එක දෙමෝපියන් අතුළු පිරිස පැමිණියා. ඒ කියන්නේ ජීවක බ්‍රාහ්මණයා ගමනට දින 15යි ආපසු ගමනට ඒ කියන්නේ දින 7ක් එහි ගත කළා සිය මහ රජුන් ඇතුළු පිරිස ඒ ප්‍රදේශයට එන්න මාසයක් ගත වුණා. පෙර මාසකොත් සති තුනක කාලයයි. මේ අතරතුර දෝසපාණන් වහන්සේත් මද්රේ දේවිත් ඒ වනාන්තරයේ තවුස්දන් පුරමින් සිටිද්දී මෙන්න අර ඇතත් ආපසු ලැබී ඇත අපිට නැගී මේ දරු දෙන්න සමග 60000ක් ඇමති මනුල්ලත් එක්ක මව්පිය දෙපළ මේ වනාන්තරයේ සුවාගෙන ආවා මාසයක් ගත වුණ පිරිසගේ ගමනට මේ අතරතේ මද්රේ දේවීන් වහන්සේ උස්තනකට නැගිලා බැලුවා මේ විශාල පිරිසක් එන බව පෙනී ගියා බෝසතාණන් වහන්සේ දෙතුමියද පන්සල්වල ඉන්නකොට මෙන්න පුසතේ දේවීන් වහන්සේ දරු දෙන්නත් එක්ක අතා පිටින් බහලා ආශ්‍රව පදයේ සමීප වුණා දරු දෙන්නා මෞතුමිය දුටු කෙනේ අම්මේ අම්මේ කියාගෙන ඇවිල්ලා ඇඟේ එල්ලුණා පිරිවරවන්න පටන් ගත්තා තුන් දෙනාටම සිහි නැති වෙලා බිම පතිත වුණා ඒ වෙලාවේදී බලාසිතිය සියල්ලන්ම සිහිසන් නැතුව සියල්ලම පතිත වුණා ඒලා බෝසතාණන් වහන්සේ පමණක් මනා සිහිනුවණින් සිත සත්‍යක්‍රියා කළාම ආසපුරා පොකුරියව වැස්සක් වහලා සියල්ලන් සිහිසන් ලැබුණා එවලාවේ නගර වැසියෝ බෝසතාණන් වහන්සේට රජ නිවසේට වඩින්න ආරාධනා කළා. උන්වහන්සේ බාරගත්තේ නැහැ. කියනා රජුරෝ කළ ආරාධනේ බාරගෙන පළමුවෙන්ම තමා තහත්මසත් සෞස්දම් පුරන්න පිහිට වෙච්ච මේ ආශ්‍රමපදයේ වටේ ත්‍රිවිධක් ප්‍රදක්ෂිනා කළා කළගුණ සැලකීම් සීර්ෂයෙන් උන්වහන්සේ ඊළඟට ස්නානය කොට තාපස පිරිකර වෙනුවට රාජකීය ඇඳුම් පැළඳුම් දරාගෙන උතුම්නා දරාගෙන මේ යථාපිට නැගී වන දේවතාවන් දහා සීල ලෝසතුන්ද පින් දෙමින් ඒ වනාන්තරින් පිටත් වුණා. මාසයක් ගත වුණා රජනිවසට වඩින්න. පැමිණි දවසේදී හිතුවා මා පැමිණි බව දැනගත් බොහෝ දෙනා දන් ලබා ගන්නෙනවා මම මොනවද දන් දෙන්නේ. එදාම රාත්‍රියේ රංගුවන් අධිවාසීවසීද පටන් ගත්තා. උන්වහන්සේ රජ වාසල සමීපයේ සියල්ල රජ වාසයට සසෝ ජනතාව සතු ඉඩම් වල වැස්ස රංගුවන් ඒ ඇතන් ලබා ගන්න ඉඩ සැලැස්සුවා. දිවිහිමියෙන් නවකී උපස්ථාන කරමින් පාරමී මුදුන් පමුණුවාගත් බෝසතාණන් වහන්සේ ආයු කෙලවර සතිරිවරින් තුසිත ගිහි ලෝකයේ ශේතකේ තුනමින් දෙවලුව උපන්න දෙවරජ කෙනෙක් කියලා උපන්න ඒ කාලේ 57 කෝටි 8 ලක්ෂයක් අවුරුදු ආයු වළඳලා දසදහසක් සක්වල දෙවිවරුන්ගේ ආරාධනය පිළිගෙන පස්මහා බැලුම් බලා කල්ප ලක්ෂ අසාරා සංකේ කල්පලක්ෂයක්ම විවරණ පැතුම් ලබාගෙන සිටියේ සුද්ධෝදන මහා මායා මෞපියන්ගේ පුත්‍රෝණ හැටියට හරියට අසලපුර පසළොස්වක් බොහෝ දාසක ප්‍රතිසන්දිග්‍රහණයටපත් වුණා වසත්පුර පසළොස්වක් බොහෝ දාසකදී උත්පත්ති මංගල්‍යයටපත් වුණා වාස 16දී රාජ්‍යාභිෂේකයටපත් වුණා තුන් ඍතුවට තුන් ආකාර ප්‍රාසාදයට නලංගනම් 40000ක් එක්ක සැපෙන් ජීවත් වුණා ඒ වගේම යසෝදරා දේවින් වාස අගමහසුන් හිටියා. වාස 29 දී සතර පෙරනිමිද්දක රාහුල පුත්‍රුන් උපන්න දවසේදී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවත මේ මහා ප්‍රධාන වීර්ය වැඩුවා. බඳුන් පිළිවෙත සොයාගත්තා. 35 වෙනි වසරේදී බෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. තමන් වහන්සේ නිවන්සේ වළඳමින් සත්සතියේ ගෙවා බ්‍රහ්මාරාධනයේ පිළිගෙන ධම්සත් සූත්‍ර දේශනාවෙන් දසදහසක් ලෝක ධාතුවට ආරි සත්‍ය දේශනාවෙන් අමා මහ නිවන් ආબોධ කරවා දුන්න අවුරුද්දක් පුරන තැන පේන රජුගේ ආරාධනෙන් තම කපිල වස්තු නුවරට වැඩම කරවා මේ සාවිශාල ප්‍රාත්‍යාරි ශාස්ත්‍රයන් මැද්දේ ධර්ම දේශනා පැවැත්වුවා කෝටි ලක්ෂයක් දෙවමුන් රහත් වුණා අසංකේය බැගින් පිරිස යට මාර්ගඵල නිවන් ලැබුවා මව්පස පියපස සීළු ඥාති පිරිස තෙරුවන් සරණ ගියා එදා පටන් 45 අවුරුද්දක් මුළුල්ලේ ලෝ ප්‍රමාදාන වෙස වස්සෙලා සූවිසි අසංකේය නවකෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර පමුණවා වදාලා තමන් වහන්සේ දිනපතා සූවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සෝ වන්දනින් මෙවැනි සලසලා අනාගතයේ බලා සුදු බුදුරැස් මියදෙන දලබා ස්පර්ශයෙන් සුවාසෝදාසත් දහම් කඳ දේශනා කොට වදාලා ආයුෂයාගේ කෙලවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නිවෙන්නාක් මෙන් පිරිනවන් වැඩිය රහතන් වහන්සේලා පිරිනුණ සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සසු ජනතාව සුවකී කර්මාරූපෝ පරිලව ගිය වැඩිහිටි විහාරස්ථාන රාජධානි උයන් පොකුණු මාලිගා සියල්ල නැස්තාවශේෂ වුණ මේ වාගේ හිත ඇති හිතෙන සෑම ශාස්ත්‍රාර් ධර්ම අනිත්‍යයි යමක් අනිත්‍ය නම් ඒක සැපක් වාසනාවක් නොවන බැවින් දුකයි කැමතිසේ නොපවත්නා බැවින් අනාත්මයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අපා සියලු සංස්කාර දුක්ඛ සත්‍යයි දුකට හේතුන තෘෂ්ණාව සමුදය සත්‍යයි ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි නිවනට කමිනීමේ ඒකාන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත පරිමාණ බුදු පසේ බුදුමහරහතුන් වහන්සේලා දුකලක් මුළුල්ලේ පිරූ පාරමී දෙලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමාමහ නිවන් වැඩියා සසර දුක් පරමේ කළ කෙලස් ගිනි නිවාසාන්ත නිවනින් සනසේ වදාළ සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරයේ වේවා අපටත් අප සිද්ධ කරන මේ සීලමය කුසල් කර්මයේ බාදපත් වේ ප්‍රාපණීය බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමි. එලකතේ විශ්වාන්තර මහ රජුගේ කාලයේදී මෞපියන් වශයෙන් වැඩි සිටියේ මෞපිය දෙපළ මේ කාලයේ සුද්ධෝදන මහා මායා මෞපියන් දෙපළ බාටපත් වුණා. එදා මද්රී දේවිය මෙසමයෙහි යශෝදරා දේවියන් වහන්සේව පසුව බබ්බා කච්චාන නමින් පැවිදි වී දසදහසක් දසෝරුන් සමග පැවිදි වී අරිහත්ත්වයටපත් වුණා. ඒ කාලයේ ජාලේ කුමාරයා මේ කාලේ රාහුල භද්‍ර පුත්‍රයන බාටපත් වී ශික්ෂාකාමියෙන් අගල්කම්පත් අරහත් බෝධියෙන් නිවන් සුව ලැබුවා. ඒ කාලයේදී ක්‍රිෂ්ණ ජනාදීනේ මේ කාලේ උත්පලවන්න රහත් මෙහෙණින් වහන්සේ නමින් ගිරිදමන්තිනියෙන් අගතන්පත් රහත් බෝධියෙන් නිවන් සුව ලැබුවා. ඒ කාලයේ ජෝදක නම් බ්‍රාහ්මණතුමා මේ කාලයේ දේවදත්ත ස්ථවිර බාටපත් වී අපාගාමී වුණා. ඒ කාලේ අමිත්‍තාපනා මේ කාලයේ චින්චමානිකා බාටපත් වී අපාගාමී වුණා. ඒ කාලේ බෝසතාණන් වහන්සේ පිරිවරාගෙන සිටි 60000ක් කැමැති මනුල්ලහා සසෝ පිරිවර ජනතාව බුදු පිරිස බාටපත් වී අමා මහ නිවන් සුව ලැබුවා. ඒ කාලේ සත්වාරයක් මහා පෘථිවිය කම්පා කළ මහා බෝසතාණන් වහන්සේ මෙසේ සූවිසියා සංගණන් ජනතාව නිවන් පුර ලන්නට සිද්ධාර්ථ ගෞතම නමින් ලෝතුරා බුදු බවට පමිණ වදාලා මේ විදිහේ පිරෝපාරමී යති බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුව ගමන් කරන අපි සෑම දෙනාටද ප්‍රාර්ථනා කරන රහත් බෝධියේ පසේ බෝධියේ ලෝතුරා අදු සම්බෝධියේ කියන උත්තරීතර බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට තබන තබන පියවරක් ගානේ හෙළන හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන ගෙවෙන විනාඩියක් තත්පරයක් පාසා අපට දේ ශක්තිය බලය ධෛර්යය වීරිය ආරක්ෂාව ආශිර්වාදය ඒ රත්නත්‍රානුභාවම ලැබේවා වෙසතුරු මහ රජුරුවන් වැනි ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය භජනයේ පෛරුපාසනය නිර්වාණ ගාමිනී මාර්ගඵල ප්‍රතිලාභය දක්වා අපට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු අද මේ දවසේ අප රැස් කරගත් සීල කුසල සම්භාරද අපේ පාරමී බාටපත් වී පැතු බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා සබාවන්